Quality of Life සමත විපස්සනා භාවනා සමාධිපති කොළඹ දිසාවේ අධිකර්ම සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශිරෝමනි භාවනා උපදේශක පූජපාද වැලිහෙල තන්නේ කල්යාණ සිරි ස්වාමින් වහන්සේ සදවත්නි ධර්ම ශ්‍රවණයට පෙර ආසුව සංසිද්ධ සමාදන් වීම සඳහා নমස්කාරය කියවමු. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු.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 කිරීමේ කුසල කර්මයක් යන කාරණා දෙක ඉෂ්ට සිද්ධ කර ගන්නට. එතුණි අද මම මාතුකා කරන්තේ දුනු අමාමෑණී ලෝතුරා බුදුදහම තුල සම්ප්‍රදායික බෞද්ධයන් අතර ඊටමත් ගැඹුරු විය කියලා සැලකෙන ප්‍රායෝගික බෞද්ධයන් අතර ඉතා ශූන්‍යයි කියලා සැලකෙන පටිච්චසමුප්පාද ධර්මයේ ඒ පාලි පාඨ දෙකේ අවසාන කොටස් දෙකයි. අනේ මාතුකාවේ අවසාන කොටස් දෙක පමණක් සඳහන් කළේ පාලි පාඨය දිගට දේශනා කරන්න ගියා නම් කාල වේලාව ගොඩක් ගත වෙනවා. එනමුත් දේශනාව දේශනා කරගෙන යනකොට කිසිම අඩුවක් නැතුව ඒ සියලු කාරණා මෙසිට අග දක්වා දේශනා කරනවා. ඒ වගේම සෑම දේශකයන් වහන්සේ නමකගේම සිරසක් තිබෙනවා ධර්ම දේශනාවක් දේශනා කිරීමට ප්‍රථමයෙන් ධර්ම අවවාදයක් දීම. ඒ ධර්ම අවවාදයටත් මම වැඩි කාලයක් ගන්නෙ නෑ. මොකද මේ දේශනාව දේශනා කිරීම සඳහා කාල වේලාව ගොඩක් අවශ්‍ය නිසා. පටිච්චසමුප්පාද ධර්ම දේශනාව ඊටම සියුම් දේශනාවක් නිසා වෙනදාටත් වඩා මොමෝණකමින් දසවන් යොමු කරලා ධර්ම ශ්‍රවණය කරන්නට කියා පමණක් මේ පින්තුන්ට මම මතක් කරනවා පින්තුනේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ සත්වයාගේ සසර ගමන පැවතිලා ඉදිරියට යන පිළිවෙලත් සත්වයාගේ සසර ගමන නවත්වන පිළිවෙලක් පිළිබඳ කෙරෙන විග්‍රහයයි. මේ පටිච්චසමුප්පාද දේශනාව දේශනා කරන්නට ප්‍රථමයෙන් ඒ තේරුම් ගැනීමට පහසුව පිණිස කාරණාවක් දෙකක් මතක් කරගන්න තිබෙනවා. තිනුතුනි මේ ධර්ම කාරණා අපෙන් පරිබාහිර දේවල් නෙවෙයි. අපේ ජීවිතය ඉදිරියට පැවතිලා යන ස්වාභාවික විද්‍ය පිළිබඳ පරමාර්ථමේ විග්‍රහය. ඒ වගේම අපේ සසර ගමන නවත්තන විදිය පිළිබඳ විග්‍රහය එතන අන්තර්ගත වෙලා තිබෙන්නේ. අපි කවුරුත් විශ්වාස කරනවා අපිට ලබන ආත්මයක් තිබුණායි කියලා. ඒ වගේම කවුරුත් විශ්වාස කරනවා අපිට ලබන ආත්මයක් තිබෙනවායි කියලා. ගිය ආත්මයක් තිබුණා මේ ආත්මේ ඉන්නවා ලබන ආත්මයක් තිබෙනවායි කියලා. එහෙමනම් ලෞතර බුදු පියාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද විග්‍රහය දේශනා කරන්නේ ලබන ගිය ආත්මේ මේ ආත්මෙට එන පිළිවෙලත් මේ ආත්මයෙන් ලබන ආත්මයට යන පිළිවෙලයි. ඒ වගේම ගිය ආත්මේ මේ ආත්මෙට ආපු පිළිවෙලත් මේ ආත්මෙන් ලබන ආත්මයට නොයන්ඩ කටයුතු කරන පිළිවෙලක්. පළමුවෙනි කාරණය අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාව හේතු වීමෙන් සංඛාර හට ගන්නවා. ඒ පච්චා කියලා කියන්නේ නිසා බැවින් හේතු වීමෙන් කියන අර්ථ තිබෙනවා. එමනම් හේතු වීමෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව හේතු වීමෙන් සංඛාර හට ගන්නවා. පින්තුනි අවිද්‍යා කියලා කියන්නේ දැඩි ලෝභය මෙතන අවිජ්ජා අවිජ්ජා කියලා කියන්නේ කුමක්ද අවිජ්ජා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ප්‍රශ්නයක් වශයෙන් පින්වතුන්ගේ විමසුවොත් පින්වතුන් එකපාරටම දෙන සම්ප්‍රදායික පිළිතුර තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම කියන කාරණය. ඒක නිවැරදි. වැරදි නෑ නමුත් ගොඩාක් චිතු මදි. මෙන්න මේව කිව්වොත් මනමින් තේරෙයි. අවිද්‍යාව කියලා කියන්නේ සියලු සංස්කාරයන්ගේ තිලක්ෂණය මනමින් නොදැනීම. සියලු සංස්කාරයන්ගේ තිලක්ෂණය මනමින් නොදැනීම. මේ තිඟුතුන් අහලා තිබෙනවා මෝහය කියලා හෙගුවා. මේ මෝහයයි අවිද්‍යාවයි කියලා කියන්නේ දෙකක්. මෝහය සෝතාපන්න ඵලයෙන් දුර වෙනවා. අවිද්‍යාව අරහත්ත්වයට දක්වාම පැවතිලා අරහත්යෙන් තමයි මුළුමනින්ම අවිද්‍යාව දුර වෙන්නේ. මෝහය කියලා කියන්නේ මුලාව. අනිත්‍ය ලෝකේ මොනවා හරි නිත්‍ය දෙයක් තියෙනවා කියලා විශ්වාස කිරීම සියල්ල අසතටි අසතොටකින්ම දුකකින්ම කෙලවර වෙන ලෝකේ මොනවා හරි සදාකාලික සැපක් තියෙනවා කියලා විශ්වාස කිරීම මේ අපේ අසකරණාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් 6 අයින් එකක් ඇතුළේවත් මම කියලා කෙනෙක් නැති ස්වභාවේ කොයි හරි මම කියලා කෙනෙක් ඉන්නවා කියන විශ්වාසය ඒ මෝහයයි මුලා වෙනවා එය සෝතාපන්න ඵලයෙන් අවසන් වෙනවා නමුත් අවිද්‍යාව දුරු වෙන්නේ අරහත් වෙන අවිද්‍යාව හේතු වීමෙන් සංස්කාර හට ගන්නවා මොනවද මේ සංස්කාර? පුඤ්ඤාභි සංස්කාර අපි රැස් කරන පින් අපුඤ්ඤාභි සංස්කාර අකමැත්තෙන් හෝ රැස් කරන පව් ආනින්ජාභි සංස්කාර උපේක්ෂා සමාධි ආදී සිතුවිලි මානසික ස්වභාවයන් ආනින්ජාභි සංස්කාර නමුත් පින්වතුනි මෙතන බහුල වශයෙන් කතා නොකරන සංස්කාර වර්ගිකුත් තිබෙනවා. ඒ කුසල සංස්කාර කුසල සංස්කාර කුසල සංස්කාර කියලා කියන්නේ කෙලෙස් දුරු වෙන පැත්තට මගපල නිවන් අවබෝධ වෙන පැත්තට අපි භාවිතා කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයට අයත් කාරණා කුසල සංස්කාරයි. එවනම් මෙන්න මේ පින්නමති සංස්කාරත් වෙනස් වෙනවා දුකයි ඒ තුල මම කියලා කෙනෙක් නැහැ. අනිච්චයි දුකයි අනාත්මයි. පෞලෙමති සංස්කාරත් වෙනස් වෙනවා දුකයි ඒ තුල මම කියලා කෙනෙක් නැහැ. තිලක්ෂණයෙන් යුක්තයි. ආනින්ජාදි සංස්කාරත් උපේක්ෂා සමාධි මානසික ස්වභාවයන් වෙනස් වෙනවා දුකයි මම කියලා කෙනෙක් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයට අයත් මේ කුසල සංස්කාරත් අපේ මානසිකත්වය තුළ වැඩෙනකොට ඒවත් වෙනස් වෙමින් පවතින්නේ. ඒවත් අපි කවදා හරි අතාරින්නට ඕනේ. ඒ තුලමත් හැමදාම ඉඳීම දුක. ඒ වගේම ඒ කිසිම ධර්මතාවයක් තුලත් මම කියලා කෙනෙක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති කියලා දේශනා කොට වදාළ එකයි. එහෙමනම් මෙන්න මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව, දුක බව, අනාත්ම බව මනමින් නොදන්නකම අවිද්‍යාවයි. සෝතාපන්න පුජ්‍යලයා සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය දන්නවා. අම මනවින් දන්නේ. සකදාගාමී පුජ්‍යලයා සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මනවින් දන්නේ. නමුත් දන්නවා. අනාගාමී තැනැත්තා සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මනවින්ම දන්නේ. නමුත් සෑහෙන අවබෝධයි. රහතන් වහන්සේ තමයි සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මනමින් දන්න. ඒ අනන්‍යයි පුජ්‍යලයා සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මනමින් දන්නේ. තාම සංයෝජන ධර්ම පහක් තිබෙනවා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජන ධර්ම පහ. ඒ උද්දච්ච ස්වභාවයේ කුසල ධර්මයන් තුල මනස විසිරීම. කුසල ධර්මයන් තුලයි අනාගාමී පුජ්‍යලයාගේ මනස විසිරෙන්නේ. පාපයන් දුරු කරලා පින ඉක්මවා ගිහිල්ලා සමාධිය හොඳට තිබෙනවා. ඒ පරමාර්ථ ධර්මතා පිළිබඳව මානසික නොසන්සුන්කම තිබෙනවා. ඒ අවිද්‍යාව තිබෙන නිසා සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය රහතන් වහන්සේ වගේ මනවින්ම නොදන්න නිසා. එහෙමනම් අවිද්‍යාව අරියත් ඉදිරි වෙන්නේ ඒකයි. එමනම් හොඳට මතක තබා ගන්න අවිද්‍යාව කියලා කියන්නේ සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණයේ මනවින් නොදැනීමයි. අවිද්‍යාව හේතු වීමෙන් සංස්කාර හට ගන්නවා. එහෙනම් සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මනවින් නොදන්න නිසා සංස්කාර රැස් කරනවා. පව් රැස් කරනවා, පින් රැස් කරනවා, ආනෙන්ජාපි සංස්කාර රැස් කරනවා, කුසල සංස්කාර රැස් කරනවා. සංඛාර පත්‍ය විඥානං සංඛාර හේතු වීමෙන් විඥානය හට ගන්නවා. පින්වත්නි විඥානය කියලා කියන්නේ ඇසට රූප ස්පර්ශ වෙනකොට ඒ රූප ගැන දැනීම චක්කු විඥානය, ශබ්ද ගැන දැනීම සෝත විඥානය, ගන්ධ ගැන දැනීම ගාහන විඥානය, රස ගැන දැනීම ජීවා විඥානය, පොට්ටබ්බ ගැන දැනීම කාය විඥානය, මානසික ධර්මතා ගැන දැනීම මනෝ විඥාන. ඒ විඥාන වර්ග හයයි. මෙතන ගොඩාක් කතා කරන්නේ මනෝ විඥානයත් එක්ක. එහෙමනම් මෙතන මේ ප්‍රතිසන්දි විඥානය ගැනයි කතා කරන්නේ. සංකාරපත්‍ය විඥානං මේ පව් පින් උපේක්ෂා නැමැති ආනෙන්ජාපි සංස්කාර කුසල සංස්කාර වඩලා අරියත්යෙන් පරිපූර්ණත්වයට පත් කරගන්න බැරි වුණොත් ඒ සංස්කාරය මේ හැම එකකින්ම ප්‍රතිසන්දි විඥානයක් හටගන්නවා. ප්‍රතිසන්දි විඥානයක් හටගන්නවා. එනතුනි මේ අපේ අභ්‍යන්තරය තුල මනස තුල කිසිම ඉන්ද්‍රියක් තුල මම කියලා කෙනෙක් නැහැ. එහෙමනම් දේවල් ගැන දන්නේ කවුද? දන්නේ මොකද්ද විඥානයයි. එහෙනම් පව් ගැන දන්නේ මම නෙවෙයි විඥානය. පින් ගැන දන්නේ මම නෙවෙයි විඥානය. ආනෙන්ජාපි සංස්කාර ගැන දන්නේ මම නෙවෙයි විඥානය. කුසල සංස්කාර ගැන දන්නේ මම නෙවෙයි විඥානය. ඒ විඥානයයි තීරණය කරන්නේ. ඒ ප්‍රතිසන්දිය මොකද්ද? ආදී වශයෙන්. පිනතුනේ විඥාන පත්‍යා නාම රූපං. මෙන්න මේ ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප දෙකක් හටගන්නවා. මොන නාම රූප දෙකද ඊගාව භවයේ උපද්දන්නේ? මිනිසෙක් වශයෙන් නාම රූප දෙකක්ද? දෙවියෙක් වශයෙන් නාම රූප දෙකක්ද? බ්‍රහ්මෙක් වශයෙන් නාම රූප දෙකක්ද? ත්‍රිසංගත සත්‍යයක් වශයෙන් නාම රූප දෙකක්ද? අවීචිමානනගේ රිසත්‍යයක් වශයෙන් නාම රූප දෙකක්ද? අන්න විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන ඒ නාම රූප දෙක හේතු වීමෙන් ආයතන හය හට ගන්න. දැන් මෙන්න මෙතෙන්දී අපි මේ ගියාත්මයට සම්බන්ධ කරගමු. ගියාත්මේ සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය අපි දැකලා තිබිලා නැහැ. සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මනවින් ගියාත්මේ දැකලා තිබිලා නැහැ. ඒ සියලු සංස්කාරයන්ගේ තිලක්ෂණ ගිය ආත්මෙ මනමින් දැක්කේ නැති නිසා සංස්කාර රැස් කරා ඒ ඒ විඥාණය ඇති වුණා ඒ වගේම නාම රූප දෙකක් නිපදෙව්වා මිනිස්සෙක් වශයෙන් උපදින්න. ඔන්න මව් කුස තුල මිනිස්සෙක් වශයෙන් නාම රූප දෙකක් ඉපදෙව්වා. ගානමේ රූපේකුත් රාමයක්. දැන් අපි ඉපදිලා ඉන්නවා. ඒ මව කුස තුල එසේ සිදු වෙනකොට ඇස් දෙක හටගත්තා, කන් දෙක හටගත්තා, නාසය හටගත්තා, දිව හටගත්තා. අය පූර්ණත්වයටපත් වුණා, මනස පූර්ණත්වයටපත් වුණා. අනබාණ්ඩ නාම රූප පත්‍යා සලායතනම් නාම රූප හේතු වීමෙන් ආයතන හය හටගන්නවා සලායතන පත්‍ය පස්සෝ ආයතන හේතු වීමෙන් ස්පර්ශය හට ගන්නවා. දැන් අපිට ඇස් දෙක තියෙනවා රූප ස්පර්ශ වෙනවා. අපිට කන් දෙක තියෙනවා ශබ්ද ස්පර්ශ වෙනවා අපිට නාසය තියෙනවා ගන්ධ ස්පර්ශ වෙනවා අපිට දිව තියෙනවා රස ස්පර්ශ වෙනවා අපිට කය තියෙනවා පොට්ටබ්බ ස්පර්ශ වෙනවා අපිට මනස තියෙනවා ධර්මතා ස්පර්ශ වෙනවා සලායතන පත්‍ය පස්සෝ පස්සපච්චා වේදනා මේ ඉන්ද්‍රියන්ට අරමුණු ස්පර්ශ වීම හේතු වීමෙන් ත්‍රිවිධ වේදනාව හටගන්නවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. මේ වේදනාව හේතු වීමෙන් තණ්හාව හටගන්නවා. ඇහැට රූප ස්පර්ශ වීමෙන් අටගන්න වේදනාව නිසා රූප තණ්හා කන ශබ්ද තණ්හා නාසය ගන්ධ තණ්හා දිව රස තණ්හා කය පොට්ටබ්බ තණ්හා මනස ධම්ම තණ්හා අනුබාන වේදනා පත්‍ය තණ්හා වේදනාවේ හේතු වීමෙන් තණ්හාව අටගන්න තණ්හා පත්‍ය උපාදානං මේ ඇලීම හේතු වීමෙන් බැඳීම හට ගන්නවා. තණ්හා කියන්නේ ඇලීම. උපාදාන කියන්නේ බැඳීම. ඇලීම හේතු වීමෙන් බැඳීම හටගන්නවා. ඇලීම බැඳීම. උපාදාන පත්‍ය බහු මේ බැඳීම හේතු වීමෙන් භවය හට ගන්න. පියතුනි මොකද්ද මේ භවය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් නිතරම අපි විග්‍රහයේ යෙදෙන්න දීලා තිබෙන්නේ වැඩි වශයෙන් ප්‍රකාශ වෙන්නේ භාවිතා වෙන්නේ අනාගත පැවැත්මකට යමක් රැස් කිරීම භව කියලයි. අනාගත පැවැත්මකට යමක් රැස් කිරීම. අනාගත පැවැත්මකට සංස්කාර රැස් කිරීම භව කියලා සමාජය තුල භාවිතා වෙනවා. ওই වචන වලින් නැති වුණාට ওই අර්ථය දෙන විදිහට භාවිත වෙනවා. නමුත් ඒක නිවැ වැරදිම නෑ. ඒක හරියට කුන්කේර විල්ලක පළවෙනි එක දෙවෙනි පදේ විතරක් කියලා නැවැත්තුවා වගේ. තුන්තර විල්ලක් ගත්තොත් ඒ පූර්ණ අර්ථයෙන්ම අවස්ථා තුනම කියවෙන්න ඕන. නමුත් මෙතන අනාගත පැවැත්මකට සංස්කාර රැස් කිරීමම නෙමෙයි මේ භව කියලා කියන්නේ. ඒක හේතු වෙනවා. මෙතන භව කියලා කියන්නේ අපි සංස්කාර රැස් කරන නිසා ඇලීමෙන් බැඳීමෙන් සංස්කාර රැස් කරන නිසා නාම රූප දෙක නිරුද්ධ වෙන්නේ නැතුව පැවතීමට භව කියලා කියන්නේ. දැන් ගියාත්මේ නාම රූප දෙක නිරුද්ධ වෙන්නේ නැතුව පැවතිච්ච නිසා තමයි නැවත මව් කුසකට බැසගෙන මේ ඕලාරික කයකුත් එක්ක වර්ධනය කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙමනම් උපාදාන පත්‍ය බහුව අපි ඉන්වැස්ට් කරලා කුසල් ආනෙන්ජාපි සංස්කාර ආදී සංස්කාර රැස් කරලා ඒවට බැඳිලා ඉන්නකොට නාම රූප දෙක නිරුද්ධ වෙන්නේ නැහැ නිරුද්ධ වෙන්නේ නැතුව පවතිනවා ඒ නාම රූප දෙක නිරුද්ධ නොවි පැවතීමට භව කියලා කියනවා. ඒ අනාගත පැවැත්මක් උදෙසා කර්ම රැස් කරන නිසායි නාම රූප දෙක නිරුද්ධ නැතුව පවතින්නේ. දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ රහතන් වහන්සේගේ නාම රූප දෙක නිරුද්ධ වුණා. පැවතුනේ නෑ. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ආයේ හට නොගන්න පරිදි නැත්තටම නැති වෙනවා කියන එක. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ නාම රූප දෙක රහතන් වහන්සේගේ නාම රූප දෙක නැවත හට නොගන්න පරිදි නැත්තර නැති වුණා නිරුද්ධ වුණා උන්වහන්සේලාගේ නාම රූප දෙක නැත්තටම නැති වුණේ නිරුද්ධ වුණේ ඒ සංස්කාර ධර්මයන්ට උපාදානය නැමැති බැඳීමක් නොතිබිච්ච නිසා එහෙනම් සංස්කාර ධර්මයන් උපාදානයේ දැනීම තිබෙනවා නම් නාම රූප දෙක නිරුද්ධ වෙන්නේ නැතුව පවතින. පැවතිලා ඒ නාම රූප දෙක තවත් මව් කුසකට ගිහිල්ලා බැස ගන්නවා. මෙතෙන් චුත වෙන අවස්ථාවේ පැවතිච්ච නාම රූප දෙක යම් තැනකට මව් කුසකට ගිහිල්ලා බැසගෙන නැවත උප්පත්තියක් සකස් කරන්න අතර වාරයේ තුල තමයි අන්තරාභවය කියලා අල්ලගත්තේ. අර නිරුද්ධ නොවි පැවතිච්ච නාම රූප දෙකේ පැවැත්මටයි මේ අන්තරාභවය කියලා කියන්නේ. ඒක මේ තර්ක විතර්ක කරගෙන දුරදිග කතා කරන්න දෙයක් නෙවෙයි. මෙතෙන් චුත වුණාට පස්සේ තව තැනක පිරිසිඳ ගන්නකම් පැවැත්මක් තියෙන්න ඕනේ. දැන් ගුවන් විදුලි සංස්ථාවෙන් නිකුත් වෙන තරංග අපේ ගුවන් විදුලි ස්පීකරෙන් එළියට එනකන් අතර පැවැත්මක් තියෙනවා. රූපවාහිනී සංස්ථාවෙන් නිකුත් කරන රූප ශබ්ද තරංග අපේ රූපවාහිනියෙන් ශබ්ද එළියට එනකන් රූප පේනකන් ඒ ගමන් කරන පැවැත්මක් තියෙනවා. අන්න ඒ වගේ එකක් මෙතන හස්තෙන්නේ. එමනම් බාන උපාදානපත්‍ය බහුව බැඳීම නිසා නාම රූප දෙක නිරුද්ධ නොවි පැවතුණා. භවපච්චය ජාති. අර නාම රූප දෙක නිරුද්ධ නොවේ පැවතිච්ච නිසා අන්න නැවතත් උප්පත්ති ස්ථානයකට බැස ගන්නවා. උපදින ස්වභාවයකට බැස ගන්නවා. දෙවියෙක් වශයෙන් හරි පිනනම් දැඩි පිනක් නම් උපාදානය කරගෙන තිබුණේ දෙවියෙක් වශයෙන් හරි පිනක් නම් උපාදානය කරගෙන තිබුණු මිනිස්සෙක් වශයෙන් හරි පවක් නම් උපාදානය වෙලා තිබුණේ තිරසංගත අවීති ආදී ඒ പ്രേත කුම්භාණ්ඩ ආදී ඒ ස්වභාවයත් තුල හෝ ආනන්ජාපි කර්ම නම් උපාදානය කරගෙන තිබුණේ භක්මියක් වශයෙන් හෝ රූපාරූප වෙන්න පුළුවන් ඒ විදිහට අන්න නැවතත් උපදින ස්වභාවයකටපත් වෙනවා. ජාතිපත්‍ය ඉපදීම හේතු වීමෙන් ජරා නාස් වෙන ස්වභාවය ජාතිපත්‍ය ඉදපදීම හේතු වීමෙන් ලෙඩ වෙන ස්වභාවය ජාතිපත්‍ය මරණං ඉදපදීම හේතු වීමෙන් මරණ ස්වභාවය ජාතිපත්‍ය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය පායාස ඉපදීම හේතු වීමෙන් ශෝක පරිදේව දුද්දොන්නස් උපායාස අටගන්න. ඒව මේ තස්ස කේවලස්ස අනුම මාත්‍රුකා කරූ පාලි කොටස. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස සමුදය හෝති. ඒ අයුරින් මේ සියලු දුක්කසේ හට ගැනීම සිදු වෙනවා. ඒව මේ තස්ස දුක්ඛක්ඛන් හේවලස්ස දුක්ඛක්ඛන්තස්ස සමුදය හෝති. ඒ අයුරින් මේ සියලු දුක්කසේ හට ගැනීම සිදු වෙනවා. පින්තුනි ජාති ඉපදීම ජරා වයසට යෑම ව්‍යාධි රෝග හට ගැනීම මරණ මරණයටපත් වීම ජාති ජරා මරණ ශෝක පරිදේව කියලා තමයි සඳහන් වෙන්නේ පටිච්චසමුප්පාද නමුත් ව්‍යාධිත් එතන තිබෙනවානේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සම්භවಂತಿ මේ දුක් රැසය හටගෙන සිදු වෙනවා ඒ කාරණා එකිනෙක මම විග්‍රහ කරන්න යන්නේ නෑ විවිධ ධර්ම දේශනාවලදී විග්‍රහ කරන නිසා මම උනත් ඒ කාරණා ඊට හේතත් විග්‍රහ කරලා තිබෙනවා ඒවා පරිහරණය කරලා හිතලා නුවණින් හිතලා වටහා ගන්නට ඕන. ඊළඟට අපි බලමු දුක් රැසී නැවැත්ම පිළිබඳව දේශනා කරන කොටස. දැන් මේ දේශනා කරේ දුක්ඛස්කන්ධස සමුදය. දුක් රැසේ පැවැත්ම සිදුවෙන පිළිවෙල. දුක්ඛස්කන්ධස නිරෝධෝ හෝති. දුක් රැසේ නවත්වන නවතින පිළිවෙල. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ. මේ අවිද්‍යාව ඉතිරියක් නැතිව නැත්තටම නැති කිරීමෙන් සංඛාර නිරෝධෝ සංඛාර නැත්තර නැති වෙනවා අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ ඒ කියන්නේ මම දේශනා කළා අවිද්‍යාව කියලා කියන්නේ සියලු සංස්කාරයන්ගේ තිලක්ෂණය මනවින් නොදන්න බව කියලා. සම්ප්‍රදායික පිළිතුර චතුරාර්ය සත්‍යය පිළිබඳව මනවින් නොදන්නකම අවිද්‍යාවයි. නමුත් චතුරාර්ය සත්‍යය උගන්වන්නේ සියලු සංස්කාරයන්ගේ තිලක්ෂණයයි. එහෙමනම් සියලු සංස්කාරයන්ගේ තිලක්ෂණය මනවින් නොදන්නකම අවිද්‍යාවයි. මෙන්න මේ තිලක්ෂණය සියලු සංස්කාරයන්ගේ තිලක්ෂණය මනමින් දැනගෙන ඉතිරියක් නැතිව මනමින් දැනගෙන ඉවර වුණාට පස්සේ සංස්කාර නිරෝධෝ ඒක නැත්තා පෞරස් කරන්නේත් නැහැ ඒක නැත්තා පින්වස් කරන්නේත් නැහැ ඒක නැත්තා කුසල් රැස් කරන්නේත් නෑ ඒ තැනැත්තා ආනින්ජාබි සංස්කාර රැස් කරන්නේත් නෑ. ඇයි? අරියත්තේටපත් වෙච්ච උත්මයේ කර්මයක් හෝ කර්මඵලයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. කර්මයක් සිදෙනවා. ඒ එදිනෙදා ජීවන ක්‍රියාකාරීත්වයේ කර්මයයි. නමුත් ඒ උපාදාන කරගෙන කර්ම ඵලයක් කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ එදිනෙදා ක්‍රියාකාරීත්වය රහතන් වහන්සේගේ දැකීම මම බැලීමක් නෙමෙයි දැකීමක් පමණයි. ඇහිීමක් පමණයි. ආග්‍රහණය වීමක් පමණයි. රස දැනීමක් පමණයි. පොට්ටබ්බ දැනීමක් පමණයි. මනසට අරමුණු දැනීමක් ස්පර්ශ වීමක් පමණයි. මම කියලා දෘෂ්ටියක් කිසිසේත් එතෙන්ට සම්බන්ධයක් නැහැ. ඒ වගේම නিত্য සුඛ දෘෂ්ටියකුත් දෘෂ්ටිත් එතනට සම්බන්ධ නැහැ. අන්න ඒ රහතන් වහන්සේගේ අනිත්‍ය දකින ඒ වගේම දුක දකින අනාත්ම ලක්ෂණය දකින ත්‍රිලක්ෂණයෙන් යුක්ත ඒ රහතන් වහන්සේගේ ක්‍රියාකලාපයට කියනවා ක්‍රියා විතරක් කියලා. ක්‍රියාසිට කියලා කියන්නේ ක්‍රියාකාරකම් පමණයි කර්ම රැස් කිරීමක් හෝ ඒවැ ඵලයන්ගේ ඵල ප්‍රයෝජනයක් බලාපොරොත්තුවක් නැහැ. ඒ අර සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මනමින් දැකීම නැමැති පූර්ණ විද්‍යාව පහළ වූ නිසා එමනම් ඒ සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මනමින් දුටු පූර්ණ විද්‍යාව පහළ වීම හේතු වීමෙන් සංස්කාර නිරෝධෝ රැස් කිරීම නැත්තටම නැති වෙනවා සංස්කාර නිරෝධා මේ පින් පව් උපේක්ෂා ආනෙන්ජා බි කුසල් ලකුසල් ආදී මේ සංස්කාර රැස් කිරීම නැත්තටම නැති වෙච්ච නිසා නැත්තටම නැතිවීම හේතු වීමෙන් මොකද්ද වෙන්නේ විඥාන නිරෝධෝ විඥානය ප්‍රතිසන්දි විඥානය නැත්තටම නැති වෙනවා. මේ ප්‍රතිසන්දි විඥානය ඇත්තටම නැති වෙන්නේ. නැත්නම් බුදුරජාන් වහන්සේට රහතන් වහන්සේට පිරිනිවන් පානකම්ම චක්කු විඥානය තියෙනවා, සෝත විඥානය තියෙනවා, ගාහන විඥානය තියෙනවා, ජීව විඥානය තියෙනවා, කාය විඥානය තියෙනවා, මනෝ විඥානය තියෙනවා. ප්‍රතිසන්දි විඥානයි නැත්තට නැති වෙන්නේ. ඒ වගේම විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ මේ ප්‍රතිසන්දි විඥානයේ නැත්තට නැතිවීමෙන් අනාගත පැවැත්මක් උදෙසා මානසිකව රැස්වෙන ඇලීම් බැඳීම් සහගත නාම රූප නැත්තටම නැති වෙනවා. නාම රූප නිරෝධා සලායත නිරෝධ. දැන් අනාගතේ හටගන්න නාම රූප දෙක නැත්තට නැති කරයන් පස්සේ ආයතන හය නැත්තටම නැති වෙනවා. නාම රූප දෙක තුල නිමේ ඇසද කනද නාසයද දිවද ශරීරයේද මනසද ඒ ඉන්ද්‍රියන් මෝරලා පූර්ණ වෙලා ඉන්නේ. දැන් නාම රූප දෙක නැත්තර නැති වෙච්ච තැන ඇස් දෙකක් නැත්තරම නැති වෙනවා. කන් දෙකක් නැත්තරම නැති වෙනවා. නාසයක් නැත්තරම නැති වෙනවා. දිවක් නැත්තරම නැති වෙනවා. කයක් නැත්තරම නැති වෙනවා. මනසක් නැත්තරම නැති වෙනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ ඈවන්නාසිය දිව ශරීරයේ මනසර නැත්තර නැති වෙච්ච තැන ස්පර්ශය නැත්තර නැති වෙනවා. ස්පර්ශ වෙන්න දෙයක් නැහැනේ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ස්පර්ශය නැත්තර නැති වෙච්ච තැන වේදනාව නැත්තටම නැති වෙනවා. වේදනා නිරෝධා මේ වේදනාව ත්‍රිවිධ වේදනාවන් නැත්තටම නැති වෙච්ච තැන තණ්හා නිරෝධෝ ඇලීම නැත්තටම නැති වෙනවා තණ්හා නිරෝධා මේ ඇලීම නැත්තටම නැති වෙච්ච තැන උපාදාන නිරෝධෝ බැඳීම නැත්තටම නැති වෙනවා උපාදාන නිරෝධා මේ බැඳීම නැත්තට නැති වෙච්ච තැන. දැන් බලන්න ඇහෙන් රූප තණ්හා රූප උපාදාන රූප වලට ඇලීම බැඳීම. ශබ්ද තණ්හා ශබ්ද උපාදාන. ශබ්ද වලට ඇලීම බැඳීම. ගන්ධ තණ්හා ගන්ධ උපාදාන. රස වලට ඇලීම බැඳීම. පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ උපාදාන. පොට්ටබ්බ වලට ඇලීම බැඳීම. ධම්ම තණ්හා ධම්ම උපාදාන. මානසික ධර්මතාවට ඇලීම බැඳීම. මේකක්වත් නැති වෙනවා. ඇලීම නැතු වෙනවා බැඳීම නැති වෙනවා. ඒ වගේම උපාදාන නිරෝධා මේ බැඳීම නැත්තටම නැතිවීමෙන් භව නිරෝධවන්න බලන්න. බැඳීම නැත්තට නැතිවීමෙන් භවය නැත්තව නැති වෙනවා. ඒ භවය නැත්තව නැති වෙනවා කියන්නේ නාම රූප දෙකක් නැවත උපතකට යන නාම රූප දෙක නැත්තටම නැති වෙනවා. නාම රූප දෙක පවතින් නැතුව නැත්තටම නැති වෙනවා. අර ඇලීමයි බැඳීමයි තිබුණොත් පමණයි පොඩ්ඩක් හරි තිබුණොත් පමණයි. දැන් අනාගාමී පුජ්‍යලයාගේ ඇලීම බැඳීම ටිකක් තියෙනවා. අනාගාමී පුජ්‍යලයාගේ ඇලීම බැඳීම ටිකක් තියෙන නිසා මැරිලා සුද්ධාවාසල උප්පත්තියක් ලබනවා. මේ රහතන් වහන්සේගේ මානසිකත්වය තුළ ඇලීම බැඳීම නැමේ තණ්හා උපාදාන පොඩ්ඩක්වත් නැහැ නිසා භව නිරෝධෝ නාම රූප දෙක පොඩ්ඩක්වත් ඉතුරු නොවි නැත්තකම නැති වෙනවා. ඒකයි භව කියලා කියන්නේ. භව නිරෝධා. ඒ නාම රූප දෙක නැත්තටම නැතිවීමෙන් ජාති නිරෝධෝ නැවත උපත නැත්තටම නැති වෙනවා. ජාති නිරෝධා ඒ උපත නැත්තර නැතිවීමෙන් නාජීවීම නැත්තර නැති වෙනවා. මරණය නැත්තටම නැති වෙනවා. ශෝක පරිදේව දුද්දොන්නස් උපායාස සියල්ලම නැත්තර නැති වෙනවා. අන දෙවෙනි පදේ මං මාත්‍රුකාර කරපු පාලි පාඨේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක් කන්දස නිරෝධෝ හෝති. ඒ අයුරින් මේ සියලු දුක් රැසේ නැත්තටම නැතිවීම සිදු වෙනවා. අන බලන්න පළවෙනි කොට දුක්ඛස්කන්ධස සමුදය මේ සතර ගමන නැත්නම් දුක් රැසේ පැවැත්ම පිළිබඳව පිළිවෙල කතාව පිළිවෙල දේශනාවෙන් දුක්ඛස්කන්ධස නිරෝධෝ දෙවනි කොටසෙන් මේ සතර පැවැත්ම නැමැති දුක් රැසේ නැත්තටම නැති කරන නැති වෙන පිළිවෙල කතාව දේශනාවෙන් ඊළඟට පින්වතුනි අපි බලමු මේක කාරණා 18ක් දේශනා වෙන්නේ. අවිද්‍යාව, සංකාර විඥානය, නාම රූප, ආයතන 6, ස්පර්ශේ වේදනාව, තණ්හා උපාදානය, භවය, ඉපදීම, මහලු වීම, මරණය, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කාරණා 18යි. කරුණා 18යි. දැන් අපි සම්බන්ධ කරමු මේ චතුරාර්ය සත්‍යයට. චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරමු. මේ සෑම කාරණාවම චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරන්න පුළුවන්. මොකද මේ පටිච්චසමුප්පාදේ ඍජුවම දේශනා කරලා තියෙනවා දුක්ඛ සමුදය සත්‍යයි දුක්ඛ නිරෝධ සත්‍යයි. දුක්ඛ කන්ද සමුදය දුක්ඛ සමුදය සත්‍යයි. දුක්ඛස්කන්ධස නිරෝධෝ දුක්ඛ නිරෝධ සත්‍යය. හැබැයි මේකේ අභ්‍යන්තරයේ තියෙනවා දුක්ඛ සත්‍යයක් තියෙනවා මාර්ග සත්‍යයක් තියෙනවා. දැන් අපි මේ පටිච්චසමුප්පාදේ දුක්ඛ සත්‍ය හොයමු. පින්වතුනි මේ පින්වතුන් මතකයි ඕන්තරන් ශ්‍රවණය කළ තියෙන දුක්ඛ සත්‍ය ඉපදීම දුකයි මහලු වීම දුකයි ලෙඩ රෝග හට ගැනීම දුකයි මරණයටපත් වීම දුකයි ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි අප්‍රියයන් සමග එකතු වීම දුකයි කැමති දේ නොලැබීම දුකයි ශෝක පරිදේව දුද්දුන්න සුපායස දුකයි කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා. අනේ දුක්ඛ සත්‍යය පෙන්නපු මේ දුකයි කියන කෑල්ල සම්බන්ධ කරලා මේ ටික කියාගෙන යන්න දුක්ඛ සත්‍ය හොයන්නේ අවිද්‍යාව දුකයි සංකාර දුකයි විඥානීය දුකයි නාම රූප දුකයි ආයතන හය දුකයි ස්පර්ශය දුකයි වේදනාව දුකයි තණ්හාව දුකයි උපාදානීය දුකයි භවය දුකයි ජාතිය දුකයි මරණය දුකයි ශෝකය දුකයි පරිදේවය දුකයි කායික දුක දුකයි දුම්නස දුකයි උපායාසය දුකයි ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හොති ඒ හට ගැනීම පිළිබඳ. දුක්ඛ සත්‍ය නේද හම්බෙන්නේ කාරණාතික දුකයි කියාගෙන යනකොට. අන පටිච්චසමුප්පාදයේ ඇතුලේ තියෙන දුක්ඛ සත්‍ය. දැන් සමුදය සත්‍ය මෙතන පෙන්වලා තියෙනවානේ. හේතු වීමෙන් හට ගන්නවා. හේතු වීමෙන් මේ මේ කාරණේ හේතු වීමෙන් මේ මේ කාරණේ හට ගන්නවා. ඒ දුකේ හට ගැනීම. මේ මේ කාරණේ නැත්තටම නැතිවීමෙන් මේ මේ කාරණේ නැත්තට නැති වෙනවා. ඒ සමුදය සත්‍යය. දැන් බලමු හොයාගමු අපි මෙතන මාර්ග සත්‍ය මොකද්ද කියලා. පියතුනි මේ මාර්ග සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය කෙටි කළා ගත්තොත් දැන් අපි කියනවානේ අපි හැම කාරණයක්ම ඒ අවශ්‍යදී තෝරා බේර ගන්නවා කියලා. දැන් බලන්න පොල් ගෙඩියක් දෙකට බිඳලා පොල් බෑදේ පොල් බෑදක දිහා බැලුවට අපිට ඒකේ තියෙන තෙල් පේන්නේ නැහනේ. පොල් බෑදක දිහා බැලුවට ඒකේ තියෙන තෙල් අපිට පේන්නේ නැහැ. අපි පොල් ටික මිරි කරා කිලිට දිහා බැලුවොත් ඒ පැහැදිලිව තෙල් පේන්නේ එළියකට වාගේ අල්ලලා බැලුවොත් යාන්තම් තෙල් ගතියක් උඩින් පේනවා. ඔව් පැහැදිලිව තෙල් පේන්නේ. මේ කිරිටික හින්දුත් අන්න හිඳිච්ච දේවල් වෙනව පේනවා, තෙල් ටික වෙනව පේනවා. අන්නේ පොල් ලෙලි ගහලා, ලෙලි අයින් කරලා, ගාලා කටු අයින් කරලා, මිරිකලා, රොඩු අයින් කරලා කිරි ටික අරගෙන, හිඳලා ඒ හිඳිච්ච ටිකත් අයින් කරලා තේ ටික ගන්නවා වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග ප්‍රතිපදාව දුක නැති කරන මාර්ගයේ කෙටි කළා ගත්තොත් ඒකේ අවසානයේ එන්නේ තිරක්ෂණය වඩන්න ඕනේ කියලා. සියලු සංස්කාරයන්ගේ තිරක්ෂණය වඩන්න ඕනේ. මේ දුක නැති කරන්න. එහෙමනම් තිරක්ෂණයේ වැඩිම මාර්ග සත්‍යයි. ඔන්න ඒ චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍ය මම පෙන්නනවා. අවිද්‍යාව අනිත්‍යයි දුකයි අනාත්මයි. සංකාර අනිත්‍යයි දුකයි අනාත්මයි. විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි. නාම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි. ආයතන හය අනිත්‍යයි දුකයි අනාත්මයි. ස්පර්ශය අනිත්‍යයි දුකයි අනාත්මයි. වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි. තණ්හාව අනිත්‍යයි දුකයි අනාත්මයි. උපාදානය අනිත්‍යයි දුකයි අනාත්මයි. භවය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඉපදීම අනිත්‍යයි දුකයි අනාත්මයි මරණය අනිත්‍යයි දුකයි අනාත්මයි ශෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි පරිදේය අනිත්‍යයි දුකයි අනාත්මයි දුම්නස අනිත්‍යයි දුකයි අනාත්මයි උපායාසය අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ කාරණා ටික තිරක්ෂණයෙන් වඩ아가ගෙන එනකොට ඔන්න මාර්ග සත්‍යයයි හම්බෙන්නේ එහෙමනම් පින්වතුනි මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යම දේශනා කරපු වෙනත් ක්‍රමයක් වෙනත් විදියක් එයින් දුක්ඛ කන්ද සමුදයෝ දුක සමුදය සත්‍ය දුක්ඛ කන්දස නිරෝධෝ දුක්ඛ නිරෝධ සත්‍යයත් මතු කරලා පෙන්වා දී තිබෙන අතර ඒට අන්තර්ගත වෙලා අප්‍රකටව දුක්ඛ සත්‍යද මාර්ග සත්‍යද දෙකම එතනම තිබෙනවා ඊළඟ පින්වතුනි අපි මේක භාවනාවක් වශයෙන් සකස් කරගන්න ඕනේ පටිච්චසමුප්පාද භාවනාව හැටියට සරල සිංහලට පරිවර්තනය කරලා අපිට සරල සිංහලටම පරිවර්තන කරගන්න යන කොටත් ඉතින් අපේ මිශ්‍ර සිංහල අමිශ්‍ර සිංහල කියලා කොටස් දෙකක් තියෙනවා. ඒක අපි බහුල වශයෙන් භාවිතා කරන්නේ අමිශ්‍ර සිංහල නෙවෙයි මිශ්‍ර සිංහල. මිශ්‍ර සිංහලටයි අපිට පරිවර්තනය කරන්න වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි මේක අපි කතා කරන භාෂාවට පරිවර්තනය කරගෙනයි භාවනා කරන්න ඕනන්නේ. එහෙනම් භාවනාවක් වශයෙන් මේක හදාගන්නේ මෙන්න මේ විදිහටයි. මෙන්න මෙහෙම සරල සිංහලට ගන්න. අරගෙන මේ විදිහට මෙනෙහි කරන්න. අවිද්‍යාව හේතු වීමෙන් සංකාර අත ගන්නවා. සංකාර හේතු වීමෙන් විඥානය හට ගන්නවා. විඥානය හේතු වීමෙන් නාම රූප හට ගන්නවා. නාම රූප හේතු වීමෙන් ආයතන අය හට ගන්නවා ආයතන හය හේතු වීමෙන් ස්පර්ශය හටගන්නවා ස්පර්ශය හේතු වීමෙන් වේදනාව හටගන්නවා වේදනාව හේතු වීමෙන් තණ්හාව හටගන්නවා තණ්හාව හේතු වීමෙන් උපාදානය හටගන්නවා උපාදානය හේතු වීමෙන් භවය හටගන්නවා භවයේ හේතු වීමෙන් උපත අට ගන්නවා උපත හේතු වීමෙන් මහලු වීම මරණය ශෝකය පරිදේවය කායික දුක දුම්නස සහ උපායාසය හට ගන්නවා ඒ අයුරින් මේ සියලු දුක් නැසේ හට ගැනීම සිදු වෙනවා අවිද්‍යාව නැත්තටම නැතිවීමෙන් සංකාර නැත්තටම නැති වෙනවා සංකාර නැත්තටම නැතිවීමෙන් විඥාණය නැත්තටම නැති වෙනවා විඥාණය නැත්තටම නැතිවීමෙන් නාම රූප නැත්තටම නැති වෙනවා නාම රූප නැත්තටම නැතිවීමෙන් ආයතන හය නැත්තටම නැති වෙනවා ආයතන හය නැත්තටම නැතිවීමෙන් ස්පර්ශය නැත්තටම නැති වෙනවා ස්පර්ශය නැත්තටම නැතිවීමෙන් වේදනාව නැත්තටම නැති වෙනවා වේදනාව නැත්තටම නැතිවීමෙන් තණ්හාව නැත්තටම නැති වෙනවා තණ්හාව නැත්තටම නැතිවීමෙන් උපාදානය නැත්තටම නැති වෙනවා උපාදානය නැත්තටම නැතිවීමෙන් භවය නැත්තටම නැති වෙනවා භවය නැත්තටම නැතිවීමෙන් උපත නැත්තටම නැති වෙනවා උපත නැත්තටම නැතිවීමෙන් මහලු වීම මරණය ශෝකය පරිදේවය කායික දුක දුම්නස සහ උපායාසය නැත්තටම නැති වෙනවා ඒ අයුරින් මේ සියලු දුක් රැසේ නැත්තටම නැතිවීම සිදු වෙනවා අනිත් විදිහට සරල සිංහලට ඒ පටිච්චසමුප්පාදය පරිවර්තනය කරගෙන නිතර මෙනෙහි කරන්න ඕන භාවනාවක් හැටියට ඒ මෙනෙහි කරන ගමන් කාරණා දෙකක් එකට අරගෙනත් මෙනෙහි කරන්න ඕනේ. අවිද්‍යාව හේතුවෙන් සංඛාර හටගන්නවා. අවිද්‍යාව හේතුවෙන් සංඛාර හටගන්නවා. ඒක निराකරණය කරගෙන ඊගාව දෙකට යනවා. ඔය විදිහට මෙනෙහි කරනකොට තමන්ගේ අභ්‍යන්තරයෙන්ම මේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊවතුනේ අපි මුලටත් එන්නට ඕනේ නැවතත් සංස්කාර පිළිබඳව. ගියාත්මේ පෞත්‍යස් කරපු නිසා හෝ ගිය ආත්මේ පින් රැස් කරපු නිසා හෝ ගිය ආත්මේ ආනෙන්ජාභි සංස්කාර රැස් කරපු නිසා හෝ සමාධිය ආදී දේවල් ගිය ආත්මේ කුසල සංස්කාර රැස් කළා ඒවා උපාදාන කරගත නිසා හෝ තව භවයකට යන්න සිද්ධ වුණා. එවනම් ගිය ආත්මේ මිනිස්සු වශයෙන් අපි පෞ රැස් කළ උපාදාන කරගෙන මේ ආත්මයට ඇවිල්ලා තියෙනවා. මේ ආත්මෙත් අපි ඒවා රැස් කරලා උපාදාන කරගත්තොත් නාම රූප දෙක නිරුද්ධ වෙන්නේ නැතුව පැවතිලා තව උපතකට යනවා. ඒ අපේ වගකීම පින් නොකර ඉන්න බෑ. පින් කරන්නේ ඒව ඇති ලක්ෂණය වඩන්න. ඇලීම් බැඳීම් නැති කරන්න. ඒ වගේම කුසල් වඩන්න. ඒ උපාදාන කරගන්න එපා. ඒව ඇති ලක්ෂණය මෙහෙ කරන්න. ක්‍රියාව නවත්තන්න එපා. ක්‍රියාව කරන්න ඒ ක්‍රියාවේ තිලක්ෂණය මෙනෙහි කරන්නේ තණ්හා උපාදාන නැති කරන්නේ. එවිට ඔබේ නාම රූප දෙකත් පවතින්නේ නැතුව නිරුද්ධ වෙවි. එවිට තව ආත්මක නොයාවි. එපමණයි ඒ ධර්ම දේශනාව මේ ආකාරයෙන් පටිසම්පාද ධර්මතාවය තමන්ගේ අසකරණාසයේ දිව ශරීරයේ මනස යන ඒ ආයතන හය තුලින්ම වටහාගෙන ඒ ඇලීම් බැලීම් නැත්තර නැති කරලා මේ ආත්මිනියෝ මගපරිවන් අවබෝධ කරගෙන සතර ගමන නවතා ගන්නවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරා. සමදනාතුම තෙරුවන් සරණයි ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු මම් පරන්ති පෙර ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ කහතුඩුව City of Life සමත විපස්සනා භාවනාශ්‍රමාධිපති කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශිරෝමණී භාවනා උපදේශක පූජපාද වැලිහිල පැන්නේ කල්යාණ ශ්‍රී ස්වාමින් වහන්සේයි